බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා අජිත් රොද්‍රිගෝ මහත්මයා පළවෙනි ප්‍රශ්නය තමයි සර්ව චිත්ත සාධාරණ සිත් වලින් මානසිකාර චෛතසිකයේ අප විසින් ආයාසයෙන් මෙනෙහි කළ යුතු චෛතසිකයක්ද මොකක්ද ආය කියන්නේ එක සබ්බචිත්ත සබ්බචිත්ත සාධාරණ සිත් වලින් එතන වැරදි සබ්බචිත්ත සාධාරණ සිත් නෙවෙයි සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඔව්. මානසිකාර චෛතසිකය අප විසින් ආයාසයෙන් මෙනෙහි කළ යුතු චෛතසිකයක්ද? නෑ මානසිකාර කියන්නෙම මෙනෙහි කරනවා කියන එකයි. එතකොට මේ මෙනෙහි කිරීම සිද්ධ වෙන්නේ අර මේ විතක්ක චෛතසිකයත් එක්කලා. එතකොට විතක්ක චෛසිකේ විසින් තමයි නැවත නැවත ඒ අදාළ අරමුණට යොමු කරන්නේ. දැන් මෙහෙමයි මානසිකාර කියන චෛතසිකයේ හැම සිතකම තියෙන නිසා වෙනස් වෙනස් අරමුණු කොච්චර ගත්තත් ඒ ගන්නා අරමුණ මෙනෙහි කරන ගතිය තමයි මානසිකාර චෛතසිකයේ තියෙන්නේ. විතක්ක චෛතසිකයෙන් කරන්නේ එකම අරමුණට නැවත නැවත මනස යොමු කිරීමයි. එතකොට අපි දැන් ඉස්සල්ලා කතා කළේ අර යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේදී යමක් හඳුනාගත්තාම ඒක විතරක කරනවා විතරක කරනවා කියලා කියන්නේ ඒ අරමුණටම නැවත නැවත අවධානය යොමු කරනවා. දැන් මානසිකාර චෛසිකේ කරන්නේ ඒ ගන්න අරමුණ එකම අරමුණ හෝ වෙනත් අරමුණක් හෝ ඒ ගන්න අරමුණ මෙනෙහි කරන ගතිය තමයි මේ මානසිකාර චෛතසිකයේ තියෙන්නේ. ඒක 아무ත්වෙන් අපි වෙහෙසලා කරන්න ඕන වැඩක් නෙමෙයි. ඒ චෛතසිකයේ කාර්යභාරය තමයි මේ අරමුණ මෙනෙහි කරන ගතිය. හැබැයි අර විතක්ක චෛතසිකයෙන් ඇති කරන්නේ උත්සාහයෙන් කරන ගතිය. ඒකත් ඉතින් ඒ චෛතසිකයෙන් තමයි කරන්නේ. ඉතින් ඒ චෛතසිකය නැවත නැවත ඇති කරන්නට ඕන ඒ අදාළ වීරය මතු කරනවා.